ඊළඟට බුද්ධික මහත්තයා අන්සරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ඉන්න ප්‍රශ්න නැහැ Zoom එකේ එක ප්‍රශ්නයක් තියෙනවා බොහෝ ගිහි පැවිදි පිරිස් වල ධර්ම ඥානයේ වැඩිවත්ම පුද්ගල සංසන්දනය නිසා මතුවන මානයේ සූක්ෂම වැඩිවීම සහ සෑම අංශයකින්ම විවේචනයට යොමු වීම ශ්‍රද්ධාවේ ඌනතාවයක්ද ප්‍රඥාවේ ඌනතාවයක්ද මෙහෙමයි එතන තියන්නේ ඔය කරුණු දෙකමත් තියෙනවා තවත් සාධකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම Tamanට කර්මඥානය කියලා මේ අදහස් කරන්නේ ඇත්තටම ඥානය කියන කතාව නෙමෙයි යම් යම් පුද්ගලයන්ගේ සුතමය චින්තාමය ඥානයන් වර්ධනය වෙද්දී ඒ කියන්නේ ಬಹುශෘත භාවය වර්ධනය වෙනකොට ඒ තුලින් යම්කිසි මාන පරවශ බවක් මතුවෙන්නට පුළුවන්. ඒ මානපරවස බවත් එක්කලා තමන්ට තමයි දේවල් හොඳට දැනෙන්නේ හොඳට වැටහෙන්නේ මම තමයි දේවල් හරියටම දන්නේ අනිත් අයට මේව වැටහෙන්නේ කියන මේ මේ චින්තනයට එනවා <laughs> දැන් දැන් මේ කාලාමෙන්ට මතුනේ ඔය වගේ අදහස් වල ඉන්න දේශකයෝ ගිහිල්ලා එතන දේශනා පවත්වනවා ඒ වගේ ශාස්ත්‍රවරු ගිහිල්ලා එතන දේශනා පවතුන. ඉතින් ඒගොල්ලන්ගේ මතවාදත් එක්කලා තමයි මේ කාලාමෙන් මේ අර්බුදයටපත් උනේ. දැන් වර්තමානයේ බණ පොතපත කියවන බොහෝ දෙනාටත් ඔය ගැටලුව තියෙනවා. ගාක් වෙලාවට ධර්ම දේශකයන් වහන්සේලා වුණත් පුරුදු වෙලා තියෙන්නේ Taman කියන කාරණේ තමයි හරි. අනිත් ඒවා වැරදි. ඉතින් ඒක නෙමේ දේශනේ දේශකයෙකුගේ ගමන් මඟ විය යුත්තේ. දැන් අර අපේ ආයුර්වේද වෛද්‍යතුමන් පැහැදිලි කළා වගේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය අපට ස්පර්ශ කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි උන්වහන්සේ අනුගමනය කරලා තියෙන මේ ප්‍රසස්ත වැඩපිළිවෙල ඒවා දේශකෙක් හැටියට ඊළඟට සමාජ ශෝධකයෙක් හැටියට සමාජයට මඟ පෙන්වන අය හැටියට ගිහියෙකුට උනත් පැවිද්දෙකුට උනත් අනිත් අයට යමක් sannivedanaya කරද්දී පාවිච්චි කරන්න පුළුවන් මේ මම තමයි උසස් මට තමයි දැනෙන්නේ මම තමයි දන්නේ කියලා අත්ත්ුක්කංශන පරවම්බණයකට යන්න නෙමෙයි අත්ත්ුක්කංශන කියන්නේ Taman හුවා දක්වනවා පරවම්බණය කියන්නේ අනුන් හෙලා දක්වනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහුශ්‍රත භාවය මංගල කාරණයක් හැටියට ඒ කියන බහුසුත භාවයම ආසවට්ඨානීය ධර්මයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ආසවට්ඨානීය ධර්ම කියලා කියන්නේ මෙතෙක් නොතිබුණු කෙලෙස් ධර්ම උපදින්න. අර්බුද ජනිත වීමේ සාධකයක් හැටියට බහුසුත භාවය. එතකොට ඒ බහුසුත භාවයම තමයි මෙලොව පරලොව මංගල්‍යයක් වෙන්නේ. ඒ බහුසුත භාවයම තමයි ආසවට්ඨානීය ධර්මයක් වෙන්නේ. ඒ කුමක් නිසාද? ඒ බහුසුත භාවය කියන්නේ මෙවලමක් විතරයි. ඒ මෙවලම පාවිච්චි කරන විදිහ එතකොට මේ බහුසුත භාවයේ Taman පාවිච්චි කරන ඒ සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ Taman පාවිච්චි කරන්නේ මේ සාන්දෘෂ්ටික වූ භාවනාමය ඥානය අවදි කරගන්නට නම් එය Tamanගේ විමුක්තිය පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් හේතු දැක්මක් චරණයක් බවට පත් වෙනවා. එහෙම නැතුව ඒ සුතමය චින්තාමය වශයෙන් විතරක් බහුශෘත භාවයේ පවත්වාගෙන ඒක ලෝකෙට පෙන්වන්න යනවා නම් මම තමයි දන්නේ කියලා ඒ තනත්තාගේ බහුශෘත භාවය ආසවට්ටහනීය ධර්මයක් බවට පත් වෙනවා. ඇත්තටම බහුසුත භාවයේ පරිපූර්ණත්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පට්ඨ විද්ධා එතකොට සුතා ඒව අහන්න ඕන ධතා ඒව ධාරණය කරගන්න වචසා ಪರಿචිත වචනයෙන් ප්‍රගුණ කරන්න මනසානුපෙක්කිත මනසින් නැවත නැවත විමසා බලන්න ඊට පස්සේ දිට්ඨිය සුප්පටි විද්ද තමන්ගේ ප්‍රඥාවෙන් ඒව විනිවිද දකින්න කරන ප්‍රඥාවෙන් විනිවිද දකින්න තැනට එනකොට ඊතනත්තට ඒව භාවිතයට ගන්නට එතකොට එතනට එන්නේ නැතිනම් ඒ තනත්තාගේ බහුශ්‍රත භාවයේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒක හුදෙක් මාන පරවශ බවක් ඇති කරගන්නට අනුන් හෙලා දකින්නට Taman හොවා දක්වන්නට පමණක් හේතු වෙනවා. දැන් අර පෝටිලහා මුද්‍රෝ වගේ. ඉතින් පෝටිලහා මුද්‍රෝ කියන්නේ බුද්ධ වචනය ධර්ම විනය පිළිබඳ ලොකු දැනුම් සම්භාරයක් ඇති කෙනෙක්. උන්වහන්සේ අහන ප්‍රශ්න වලට රහතන් වහන්සේලාටවත් සමහරට පිළිතුරු දී ගන්නට බැරි වෙන අවස්ථා තියෙනවා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ පෝටිලහා මුද්‍රෝ හැඳින්නුවේ තුච්ච පෝටිල කියලා. ඒ කියන්නේ ඇතුළත අර දැක්මක් චරණයක් අවදි වෙලා නැහැ. ඒ හුදෙක් අර බහුසුත භාවය මාන පරවශව කෙලස් උපදවන්නට තර්ක විතර්ක කරන්න වාද විවාද කරන්න මම තමයි දන්නේ අනිත් අය දන්නේ නැහැ කියන තැනට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ආනන්දහාමුදුරුවෝ එක් අවස්ථාවක හොඳ අවස්ථාවක් දැන් අපේ අර වෛද්‍යතුමන් කිව්වනේ බුදුරජාණන් වහන්සේගේ ඒ අර මනෝවිද්‍යාත්මක sannivedana ක්‍රමය ගැන එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවෝත් ඒ වගේ ආනන්ද හාමුදුරුවෝ පමණක් නෙමෙයි අනිකුත් මහරහතන් වහන්සේලාත් ඒ වගේ ක්‍රම හුඟක් පාවිච්චි කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ගේ ඒ කාරණේ හුඟක් ප්‍රකට වෙන අවස්ථාවක් දැක්වෙනවා අංගුත්තර නිකායේ එක්තරා පරිබ්‍රාජක ශ්‍රාවකෙක් ආනන්ද හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න තුනක් අහනවා මොකක්ද අහන ප්‍රශ්න තුන කවර කෙනෙකුගේ දහමද ස්වාක්කාත ඒ කියන්නේ නිවැරදිව දේශනා කරලා තියෙන්නේ නිවැරදි ධහම වෙන්නේ කාගේ ධහමද? ඊළඟට කාගේ ප්‍රතිපත්ති ක්‍රමයේද සුප්‍රතිපන්න වෙන්නේ. ඒ කියන්නේ මලා මනා ප්‍රතිපදාව වෙන්නේ කාගේ ප්‍රතිපදාව. ඊළඟට කාගේ චරණයද කාගේ හැසිරීමද මනා ගතිය වෙන්නේ කියලා ඇහුවා. ඉතින් එහෙනම් පස්සේ ආනන්ද හාමුදුරන්ට ඕනනම් කියන්න පුළුවන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව තමයි හැබෑ දේශනාව උන්වහන්සේගේ ප්‍රතිපදාව තමයි හැබෑ ප්‍රතිපදාව උන්වහන්සේගේ ගතිය තමයි සැබෑ ගතිය කියලා ඕනනම් ආනන්ද හාමුදුරන්ට දේශනා කරන්න පුළුවන් හැබැයි ආනන්ද හාමුදුරුවෝ එතනදී එහෙම කියන්නේ නැහැ ආනන්ද හාමුදුරුවෝ අහනවා හොඳයි එහෙනම් ඔබම උත්තර දෙන්නකො ඔබට වැටහෙන හැටියට කියලා ආනන්ද හැඳුරෝ සිහිපත් කරනවා මේ යම් කිසි කෙනෙක් රාගය දුරු කිරීම සඳහා ද්වේෂය දුරු කිරීම සඳහා මෝහය දුරු කිරීම සඳහා දහම් දේශනවා නම් ඔබට මොකද හිතෙන්නේ? ඒ දහම මනාදෙසුමක්ද නොමනාදෙසුමක්ද? ඔබට මොකද හිතෙන්නේ එතකොට මේ පරිබ්‍රාජක ශ්‍රාවකයා කියනවා ඉතින් රාගය, ද්වේෂය, මෝහය දුරු කරන්න යමෙක් දහම් දේශනවා නම් ඒ දේශනාව නොමනා දේශමක් නෙමෙයි. ඒක මනා දේශනාව. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා එහෙමනම් ඒ රාගය, ද්වේෂය, මෝහය දුරු කරන්නට කියන දේශනාව අහලා යම්කිසි කෙනෙක් ඒ අනුව පිළිපදින්නට උත්සාහ කරනවා නම් රාග ద్వේෂ මෝහ ප්‍රහාණය සඳහා පිළිපදින්නට වෑයම් කරනවා නම් ඔබට මොකද හිතෙන්නේ? ඒ ඒ ප්‍රතිපදාව මනා ප්‍රතිපදාවක්ද එහෙම නැත්නම් වැරදි ප්‍රතිපදාවක්? ඊට පස්සේ මේ පරිබ්‍රාජක ශ්‍රාවකයා කියනවා ඉතින් රාග ద్వේෂ මෝහ දුරු කිරීම සඳහා යම් කිසි කෙනෙක් පිළිපදිනවා නම් ඒක හොඳ ප්‍රතිපත්තියක් හොඳ හොඳ සුප්‍රතිපන්න බව. ඊට පස්සේ ආනන්ද හඳුරවහනවා ඒ ප්‍රතිපදාව තුළින් යම්කිසි කෙනෙක් රාගය ප්‍රහාණය කරලා, ද්වේෂය ප්‍රහාණය කරලා, මෝහය ප්‍රහාණය කරලා, විතරාගී බවට, විත දෝෂී බවට, විත මෝහී බවට පත් වෙලා, ඒ බඳු විතරාගී චරණයක්, විත දෝෂී, විත මෝහී චරණයක් ඇති කර ගන්නවා නම් ඔබට මොකද හිතෙන්නේ? ඒ තනත්තාගේ ගතිය යහපත් ගතියක්ද? එහෙම නැත්නම් අයහපත් ගතියක්ද? එතකොට අර පරිබ්‍රාජක ශ්‍රාවකයා කියනවා ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ තනත්තාගේ ගතිය යහපත් ගතියක්ම තමයි. ඊට පස්සේ ආනන්ද හඳුරෝ සීපත් කරනවා දැන් ඉතින් මම උත්තර දුන්නේ නැහැ දැන් ඔබමයි උත්තර දුන්නේ ඔබේ ප්‍රශ්නවලට. එතෙන්දී අර පරිබ්‍රාජක ශ්‍රාවකයා ආනන්ද හඳුරන්ට ප්‍රශංසා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ තමන් හොවා දක්වන්නේ නැතිව අනිත් අය හෙලා දකින්නේ නැතිව තමන්ගේ මතවාදය මතු කරලා කතා කරන්නේ නැතිව ශ්‍රාවකයාටත් වැටහෙන හැටියට කාටවත් රිද්දන්නේත් නැතිව තමන් හොවා දැක්වීම ඒ කියන්නේ අත්ුක්කංශන පරමම්බණයකින් තොරව ප්‍රශ්නයක් විසඳුවා ධර්මයක් ප්‍රකාශ කළා මනවින් ඒ කාරණේ ප්‍රකාශ කළා ඔබ වහන්සේ ප්‍රශ්න ඇසූ කෙනා ලවාම පිළිතුර ලැබෙන හැටියට කටයුතු කරපු ආකාරය ආශ්චර්යයි කියලා එතනදී ඒ ශ්‍රාවකයා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රශංසා කරනවා. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය අපට ස්පර්ශ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ ਸਰවඥතා ඥාණයෙන් කරපු දේවල් අපට එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම sannivedanයේදී පාවිච්චි කරලා තියෙන උපාය මාර්ග අපි හරියට තේරුම් ගත්තොත් අපිට ගොඩාක් තැන්වලදී નિවරදිව යමක් අනිත් අයට කියා දෙන්න. සමාජ අර්බුදයක් ඇති කරන්නේ නැතුව, ගැටුමක් ඇති කරන්නේ නැතුව අපිට සමාජගත කරන්න ඒව උදව් වෙනවා. දැන් කොච්චර નિවරදි වුණත් යම්කිසි කෙනෙක් මෙයමයි සත්‍ය අනිත් සියල්ල වැරදි කියලා කියන්න ගියොත් එහෙම එතනදී හානි තුනක් වෙනවා. ඒ කියන කතාව සත්‍ය වෙන්න පුළුවන්. දැන් අපි පෙර පහුගිය සතියේ කිව්වා චංකී සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ කාපටික බ්‍රාහ්මණයාට බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබ සත්‍යෙහි පිහිටා කතා කරන්න. එතකොට කාපටික අහනවා කොහොමද සත්‍යෙ පිහිටන්නේ? එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔබට කියන්න පුළුවන් මේක මගේ අදහසයි කියලා. ඒක සත්‍යයි. අදහස හරි හෝ වේවා වැරදි හෝ වේවා මේ මගේ අදහස. එහෙම කියන්න පුළුවන්. හැබැයි මේ මගේ අදහස විතරයි හරි අනිත් ඒවා වැරදි කියලා ඔබට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියන්න ගිය තැනම ඔබ දෘෂ්ටිගත කරනවා. අදහස නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මගේ අදහස පමණයි නිවැරදි. අනිත් සියල්ල වැරදි කියන්න ගියොත් ඔබ ඉන්නේ දෘෂ්ටියක. ඉතින් ඒ නිසා අපිට අපි කියන්න යන කාරණය නිවැරදිම උනත් ඒක උපාදාන කරගෙන අනිත් ඒවා හෙලාතලා දකලා කතා කරන්න ගියපු ගමම්ම එතනදී හානි තුනක් වෙනවා. පළවෙනි හානිය තමයි තමන් සත්‍යෙන් ඔබට ගිහිල්ලා දෘෂ්ටිගතික තැනක එල්බ ගන්න. සත්‍ය කියන කියන කාරණේ ඇත්තයි කියන කාරණේ ඇත්ත වුණාට ඒ ඇත්ත කියන සීමාවෙන් ඔබට ගිහිල්ලා Taman දෘෂ්ටියක එල්බ ගන්න. ඒක තමයි පළවෙනි හානිය. දෙවෙනි හානිය තමයි ඒ ඒ ප්‍රකාශනය නිසා විරුද්ධවාදී පිරිසක් නිර්මාණය කරගන්න. අර අපන්නක ප්‍රතිපදා අපි කිව්වේ අවිරුද්ධ ප්‍රතිපදාද මෙතන විරුද්ධවාදී පිරිසක් නිර්මාණය කරගන්නවා ඉදමේව සත්‍යම් ඕගමඤ්ඤම් මේ මං කියන එක විතරයි ඇත්ත අනිත් ඔක්කොම වැරදි කියලා කියන්න ගියපු ගමන් විරුද්ධවාදී පිරිසක් නිර්මාණය කරගන්න. ඊළඟට තුන්වෙනි හානිය තමයි ශ්‍රාවකයාගේ ප්‍රඥාව අවදි කරනවා වෙනුවට තියෙන ප්‍රඥාව මොට කරලා අන්ධ පුද්ගලයෙක් එහෙම නැත්නම් අනුගාමිකයෙක් නිර්මාණය කරන්නට ඒ ප්‍රකාශනයේ හේතු වෙනවා. ඉතින් ওই විදිහට Tamanටත් හානියක් ඒ වගේම ප්‍රතිවිරෝධ පිරිසක් නිර්මාණය කරන්නට ඒක හේතු වෙනවා ඒ වගේම ශ්‍රාවකයාගේ ප්‍රඥාව මොට කරන්නට ඒ ප්‍රකාශන හේතු වෙනවා ඒ නිසා ඒ බඳු ප්‍රකාශන බුදුදහම තුල අගය කරන්නේ දැන් එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ චතුරු වෛශාරද්ද ඥානයන්ගෙන් උන්වහන්සේ සිංහනාද කළා තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට ඒ වගේම අරහත්ත්වයට උන්වහන්සේ මේක අනර්ථකාරී කියලා දේශනා කර දෙේ එහෙම නැහැ කියලා එහෙම කියන්න කාටවත් බෑ කියලා. එතකොට ඒ බඳු තැන්වලදී උන්වහන්සේ දේශනා කරන්නේ මෙයම සත්‍යයි අන් සියල්ල වැරදි කියන කතාවක් නෙමෙයි. උන්වහන්සේ එතනදී විශාරදාකාරයෙන් ඒ සිංහනාද කරන්නේ මේ කාරණය සහේතුකව එසේ නොවේ කියා සනාත කළ හැකි දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් හෝ මාරයෙක් හෝ මිනිසෙක් හෝ මේ විශ්වයේ ඇත්තේ නැහැ. එතනයි විසරදත්. එහෙම නැතුව මේ මෙයම හරි අන්සියල්ල වැරදි කියලා අන් අයට මතයක් ගන්නවන්ට උන්වහන්සේ දැඟලුවා නෙමෙයි තමයි. උන්වහන්සේගේ විසරදත්වයේ තුල තිබුණේ ඕන කෙනෙකුට විවෘත ආරාධනාවක් කරනවා කාට හරි පුළුවන් මේ කාරණය මෙහෙම නෙවෙයි කියලා සහේතුකව සකාරණව නිකන් මතවාදයක් හැටියට Tamanට හිතිච්ච හිතිච්ච හැටියට මොනවා හරි කටමැත දොඩවන්නට නෙමෙයි කරුණු සහිතව ඔප්පු කරන්නට ඒත්තු ගන්නන්නට පුළුවන් විදිහට සහේතුකව ඒක එහෙම නෙමෙයි කියලා කියන්නට පුළුවන් එහෙම කෙනෙක් එහෙම தত্ত্বයක් මේ විශ්වයේ කොතනකවත් දකින්නේ නැහැ කියන්නේ. ඉතින් එතකොට මේ විසරද ඥානයෙන් සිංහනාද පැවැත්වීම වෙනම කාරණයක් දෘෂ්ටිගතික බව තවත් කාරණා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම සිංහනාද පවත්වනවා සහේතුකව මේ මේ මේ අදහසට මේ අදහස එසේ නොවේ කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියන බව. නමුත් උන්වහන්සේ කොතනකවත් මේ මම කියන එක විතරයි සත්‍ය අනිත් අය මොසා දොඩවනවා කියලා එහෙම ප්‍රකාශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද ඉබඳු තැනකදී අර්බුදයක් නිර්මාණය වේ. ඒ නිසා අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන බුදුදහම තුල පෙන්වා දෙන බහුශ්‍රත භාවය කියන එක දැක්ම සහ චරණයෙන් පරිපූර්ණත්වයටපත් වෙන බහුශ්‍රත භාවයක්. ඒකට සද්ධාවත් අවශ්‍යයි, ප්‍රඥාවත් අවශ්‍යයි, අනතිමානී බවත් අවශ්‍යයි, සම්මා දිට්ඨියත් අවශ්‍යයි, උපේක්ෂාවත් අවශ්‍යයි, බොහෝ ගුණාංග එතනට අවශ්‍යයි. ඉතින් ඒ අදාළ අවශේෂ ගුණාංග නැතිව යම්කිසි කෙනෙක් දැනුම් මාත්‍රයකින් වර්ධනය වෙනකොට අර විදිහට සංසන්දනය කරලා මානපරවශව අනුන් හෙලා දකිමින් Taman හොවා දක්වමින් ක්‍රියා කරන්නට ඉඩ කඩ තියෙනවා.